මේ යහපාලන ආණ්ඩුවේ අපට ආරක්ෂාව දෙනවා කියලා මේ වගේ සැකකටයුතු පුජලයක් මේ ස්ථානයට සම්බන්ධ කරලා තියෙනවා. එයා CID නම් එහෙමත් නැත්නම් වෙනත් විශේෂ ආරක්ෂක නම් එයාට තිබුණා අපිත් එක්ක කතා කරලා මේ බව කියන්න. ඔහුගේ පිස්තෝලය හංගන්න තමයි ඔහු පැනලා ගියේ. අපි විශ්වාස කරනවා මොකද හේතුව රවි කරුණානායක ඔවුන්ගේ පාතාල කල්ලිවල ඝර්ෂණයකින් සිදුවෙච්ච වෙඩි තැබීම. එතකොට ඒ අවස්ථාවේදී රවි කරුණානායක පැහැදිලිව කියලා තියෙනවා අපේ වේදිකාවේ අපේ ස්ථානවලත් වෙඩිපත් වෙනවායි කියලා. ඉතින් ඒ නිසා මේ ජලයාගේ පැමිණීම පැහැදිලි වෙන්නේ මහින්ද රාජපක්ෂ එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීම සඳහා කරන ලද සැලැස්මක් මේ රජයේ එහෙම නැත්නම් මේ යහ පාලනයෙන් කරන ලද සැලැස්මක් කියන එක අපිට විශ්වාස